සාදු සාදු සාදු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්ති භික්ඛවේ ඒකේ සමනක් බ්‍රාහ්මනා අපරන්ත කප්පිකා අපරන්ත දිච්චිනෝ අපරන්තං ආරබ්බ අනේක විಹಿತං අදිහුච්චති පදානං අවිවදන්ති තී අවසරයි අපේ කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ භාවනා දුරස්ත භාවනා වැඩමුළුව සඳහා අපි තෝරාගත්තේ නැත්නම් තෝරලා දුන්නේ මේ පංචත්තය කියන සූත්‍රය. ඉතින් ඒක සංග්‍රහ වෙලා තියෙන සර්වචනාංශ විසින් දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152ක් තියෙනවා. මේක අයිති වෙන්නේ ඒ තුන්වෙනි 50 පළවෙනි 50 දෙවෙනි 50 තුන්වෙනි 50 වශයෙන් කඩලා තියෙනවා පොත් තුනකදී තුන්වෙනි එකට. ඒකේ මුල්ම වර්ගයට අඩංගු වෙලා තියෙනවා පංචත්‍ය සූත්‍රය කියලා. ඉතින් ඒක ඇත්තටම අර ආධුනික භාවනා පටන් අරගන්න කෙනෙකුට මේක වටහා ගන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නක් වෙන්න ඉඩ තියෙනවා. කෙසේ නමුත් අපේ සර්වචන්නාංශ විසින් දේශනා කරන ලද්දක් සූත්‍ර පිටකයේ සංග්‍රහ වෙලා තියෙන එකක්. ඒ නිසා අපි මේ බණ භාවනා කරන අපි මේවා ගැන සාකච්ඡා කරන්න නැත්නම් දේශනා කරන්න නැත්නම් වෙන කවුරු කරන්නද කියලා අදහස් මතින් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දුරස්ත වශයෙන් හෝ වේවා එහෙම නැත්නම් නිවාසික විස්තර කරපු ආකාරයෙන් හෝ වේවා ඒ භාවනාවකට මුළු දී කටයුතු කරන වෙලාවක අපි හැමදාම මතක් කරගන්නවා එක්කෙනෙක් එක්කෙනෙක් වශයෙන් අපි බැඳිය යුතු නැත්නම් ඇවතුම් පැවතුම් වශයෙන් සර්වචනාංශي අපිට මූලික අනුග්‍රහ මේකට අනුග්‍රහ කළ යුතු ආකාර සඳහන් කරලා තියෙනවා. ඒක මූලික වශයෙන් පුද්ගලික වශයෙන් වෙනා වගේම මේ භාවනා කරන අය අතර සමස්තයක් වශයෙන් පන්තියක් වශයෙන් සලකා බලන්නත් ඕන. ඉතින් ඒ විදිහට හැම වෙලාවෙම අපි ළඟ තියෙන මේ දෘෂ්ටිය ඍජු කරගන්න සර්වචනසේ සඳහන් කරලා තියෙනවා. අපේ සීලානුග්ගහිතා හෝති සුතානුග්ගහිතා හෝති සකච්ඡානුග්ගහිතා හෝති සමාධි අනුග්ගහිතා හෝති පඤ්ඤානුග්ගහිතා හෝති කියලා මේ Taman දැනට ඉන්න මට්ටමින් ඔසවා තැබීමට දැනට යම් ඇදකුද පළුද්දක් තියෙනවා නම් දෘෂ්ටියක ඍජු කර ගැනීමට කෙනෙක් විසින් අනුග්‍රහ කළ යුතුයි පස්සාකාරයකින් ඒකයි අපි අද උදේ අපිරිසම සීලයක පිළිහිටලා අපි යම් පදනමක් සකස් කරගත්තා. මේකට ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ හිත අලුත් කරගන්නවා. අපි සාමාන්‍යයෙන් භාවනා වැඩමුළුවකට ගියාම අපේ අයට මෙන්න මේ ඇඳුම් අඳින්නයි කියලා කියනවා. මෙන්න මේ වෙලාවට කැම ගන්නයි කියලා කියනවා. මේ වෙලාවට මේ මේ කටයුතු කරන්න, මෙලාට සක්පම් කරන්න, මෙලාට පරියන් කරන්න කියලා ඉතින් දෙකේ පන්ති ළමයකට වගේ අපි කාලසටහනක් දෙනවා. ඒ කාලසටහනේ හික්මීමක් තියෙනවා. ඔය හික්මීම තමයි සීල කියලා කියන්නේ සීතල භාවයක්. ඉතින් ඒකට නතු වෙන්න හැම කෙනාටමත් බෑ හැම කෙනා කැමති වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ සීලේක පිහිටනවා කියන එකම නැත්නම් සමාදන් වෙනවයි කියන එකම ගොඩාක් සංසාරගත පුරුද්දකින් කෙරෙනවා. මේට ආවා ඉරානයේ මිනිසෙක් බැඳලා තිබුණේ ලාංකික කාන්තාවක් ඒ වanse හරියට ආදරය කරනවා ඒ කාන්තාවට. ඉතින් ඒ කාන්තාව කියලන්ට යනෝනා මෙහිට වෙලා තිබුණා මේ භාවනා කරන්න කියලා. ඉතින් කවදාවත් බෞද්ධ රටකට ඇවිල්ලා නැහැ. කවදාවත් මේ <coughs> මේ ප්‍රතිපත්ති මොනවක්වත් දන්නේ නැහැ. ඉතින් අපි යෝජනා කරා අඩු ගානේ පංචශීල සමාදන් වුණා කියලා. ඉතින් අක මම උපරිම උනන්දු වෙනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මේ මොකද්ද දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට 46 කුටි හිටියේ. ඉතින් මං කිව්වා මේක සමාදම් වෙන්න සමාල්ලාට ඔයාගේ ඇදහිම් මට්ටමට ගැලපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නෑ ඒක ප්‍රශ්නයක් නෑ මම මෙතෙන් ආවේ බොහන්ද කියන දේ අහන්නයි මේව සමාදම් වුණා කියලා. ඉතින් පංචිල් පද පහ සමාදම් වුණා. සමාදම් වෙලා ගත කරා එකම පැයක්වත් හිත එක තැනක තියාින්නත් බෑ ඒක රැයක්වත් නිදා ගන්නත් බැරි වුණා. රැය 11ට ඇවිල්ලා මට කිව්වා මොනම තාලෙන්වත් ඉන්න බෑ කියලා. එතකොට අපිට පණිඩයක් කළ දෙන මේ මාතර මොන හරි අපහසුතාවයක් આવොත් ඕන වීදමක් කරන්න අපි ඒක කරන්න කියලා ඉතින් පහුවෙන්ද උදේම මේ වාහනයක් ගෙන්නලා අපි පිටත් කරා ඉතින් ආ බොහොම මහත්ම ගතියෙම කිව්වා බෑ ඉන්න බෑ භාවනා කරන්න තියා ඉඳ ගන්න තියා සක්මන් කරන්න තියා මොනම තාලෙන්වත් හිත එක තැනකට ගන්න බෑ කියලා. බොහොම ලස්සනට ඇවිල්ලා කියනවා. මෙන්න මේකයි මට මේ නිින්ද යන්නේත් නෑ, කැම අභිරුචියක් නෑ, මේ කිසිම තරහක් ද්වේෂයක් ඇත්තේ නැහැ වසන්ඳ බෑ උඩක් කඩ විවක් කඩ ඉතින් ගියාට පස්සේ ඉතින් හරියට කනගාටු වෙලා මට ලිමක් වෙලා තිබුණා ස්වාමීන් වහන්සේලා අපි වෙනින් ගත්ත උනන්දුවට බොහොම ස්තුතියි නමුත් මට මොන මොකද්ද උනේ මන් දන්නේ මට කොහොමඩක්වත් ඉන්න බෑ හැබැයි ස්වාමීන් වහන්සේ එකක් පොරොන්දු වෙනවා සිල්පද පහනම් දිගටම රකින්න මම ගිහිල්ලා මම සිල්පද පහනම් දිගටම රකින්නයි කියලා මට ලියුමක් කියලා තිබුණා ඉතින් මට හිතුණා මේ මිනිස්සු කවදාකවත් ශිල්පදයක් කියන වචනයක් අහලා නැතුව මේ වගේ පරිසරයකට ඇවිල්ලා අපි කිව්වොත් මේ භාවනා කරන ශිල්පදයක් රකින්න ඕන කියලා බෙල්ල උනක් දෙනවා. දිය උත්සාහයක් ගන්නවා. හැමෝටම බෑ. ඒ කියන්නේ සද්ධාව නැති නිසාවත්, වීර්ය නැති නිසාවත්, අවශ්‍ය නැති නිසාවත් නෙවෙයි. බෑ. ඉතින් ඒක අපි තීරුම් අරගන්න ඕනේ. ශිල්පදයක් ගන්න, ශිල්පදයක් රකින්න සෑහෙන පිනක් තියෙනවා. මේ සමහර හිතනවා මේ කොයිදෝ නැති හිල්පද ඔළුවේ දාගෙන මේ හිරිමාන්තර කඳවුට වගේ මොකටද හිල්පද අවශ්‍යතාවයක් නැහැ. ඒක දෝෂයක් නෑ. එහෙම අවශ්‍යතාවයක් නැත්නම් අවශ්‍යතාවයක් නෑ. ඒ යම් යම් කටයුතු කරන්න පුළුවන් විශේෂයෙන් සතිපාසල වගේ එකදී අපි කියන ප්‍රශ්නයක් නෑ. සතිය වඩන්න පුළුවන්. හැබැයි ශිල්පදයක් සමාදන් වෙලා මේ වැඩේ කරනවා කියන එක ඉතින් දිව්‍ය බ්‍රහ්මයේ පවා අගය කරන දෙයක්. මොකද හැමෝටම බෑ. ඒක මේ කාටවත් තියෙන මේ දුස්සීලකම නිසා හෝ අශික්ෂිත බව නිසා නෙවෙයි. ඕනකම තියෙනවා කරන්න බෑ. ඒ නිසා සීල අනුග්‍රහිතය කියලා කියන්නේ ඊටාම තාමත්ම ගැඹුරු දෙයක්. බුදුජානනාංශ කියන්නේ ලෝකයේ අග්‍ර ධර්ම දෙකේ එකක් සීලය කියලා කියන්නේ. ඉතින් ඒ සීලය අනුග්‍රහ කරන්න අපි එකඟ වෙනවා පුද්ගලිකවත් එකඟ වෙනවා අපි සමස්තයක් වශයෙන් එකඟ වෙනවා. ඊගාට සුත අනුග්‍රහිත දැන් මේ කරන වැඩේ. එක්කෙනෙම නර කියනවා අනිත් එක්කන අහගෙන ඉන්නවා. ඒක වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම ඉන්නේ යමක් එහෙම උකහා ගන්න මට්ටමක නෙවෙයි. අපි ඔළුවේ තියෙන්නේ ඇතුළත කචකචයක්. ඒක එළියට වක් කරනවා, ඇතුළට ගන්නවා, එළියට වක් කරනවා, ඇතුළට ගන්නවා. ඒ නිසා එක දිගට යමක් අහගෙන ඉන්නවා කියන්නේ අර කලින් කියන සීල සමාදානය අවශ්‍යයි. ඒකට කියන්නේ බහුසුත භාවයේ සුතමේ ඥානය පොතේ දැනුම මූල ධර්ම දැනුම. ඒ කිය මේකේ නිවන් දකින්න බෑ. නමුත් ඒක නැතුවත් බෑ. ඒක ධම්සොඬ වගේ ජාතකවල පෙන්නනවා. බණපදයක් අහන්න තිබුණොත් පිපාසාව. ඒ පිපාසාව නිසා ජීවිත පරිත්‍යාගයේ බණපද අහන්න පිළිමිච්ච යුගයක්. ඒත් එක බලනකොට අද යුගය ගත්තාම පුදුමාකාර විදිහට බණ කියන යුගයක්. ඉතින් ඒකෙදි Taman මේ යෙදිලා ඒ මේ ඒ බුදුමේ පඬිස්සංශ කියන විදිහට වැස්ස තියෙන වෙලාවේ Tamanගේ භාජන එළියේ තියලා ඒකට මේ වැහි වතුර ටිකක් පුරව ගන්නවා කියන එක කොච්චර වැස්සක් Tamange භාජනේ එළිය තිබ්බේ නැත්තම් පිරෙන්නේ නැහැ. Tamange භාජනේ ගිය ඇතුලේ තිබුණාට වැස්ස ඇවිල්ලා පුරවලා යන්නේ නැහැ. භාජනේ කට ලොකුයි බඩ පුංචි නම් කොරහක් වගේ ඉක්මනට පිරලා ඉතිරලා යයි. කට පුංචි බඩ ලොකුයි නම් කලයක් වගේ පිරෙන්නේ නැහැ. කොම්පට පිරෙන්නේ. ඉතින් වර්ෂාමාපකයක් වගේ කටේ ප්‍රමාණයට බ සිලින්ඩරයක් ආකාරයට තියෙනවනේ හරි ඉතින් ඒකේ වැස්සංගලක් වහලා තියෙනවා. නාට්‍ය වාදනය යන පල්ලේ හිලක් තියෙනවනේ වැලි වෙනකොට වතුර යනවා. ඉතින් උජාසි අපි ළඟ චරිත ගොඩක් තියෙනවා. යමක් අහලා එක දිගට අහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඒකට මේ බුදුජාන් වහන්සේ දේශනා කරනවා මේ අට්ටිකත්වා මනසිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිතෝ හිතසෝතෝ ධම්මං සුණාති කියන අර්ථය හොඳට තේරුම් අරගෙන මානසිකාරයේ යනුව පවත්තලා කන් දෙකම එකට නතු කරලා ඔහිත සෝතෝ කන නැතු කරලා බණ අහනවයි කියන එක මේක ලොකු ස්වාමීන් වහන්සේ භාවනාවක් කියන. මේ ඉරියව්ව හොල්ලන්නේ නැතුව මේ කියන දේ අහගෙන ඉන්නවයි කියන එක ඒක ඒක අර සීලේම කොටසක්. ඉති හුඟ දෙනකොට එහෙම පැයක් වාඩි වෙලා බණහන්න බෑ. ඒත් ඒ බණහන්නේ පොල් ගන්න ගමන්, ඩ්‍රයිවිං කරන ගමන් මං ඒකේ දෝෂයක් රකින්නව නෙවෙයි. ආත් ඒක නෙවෙයි. ඒකට කටුකුරු දිසාංශින ගානේ වර කියන ඇහෙන බණ කියලා. අර වැඩේ කරන ගමන් බණ ඇහෙනවා. දැන් මේ කරන්න හදන්නේ අහන බණක්. ඒ සඳහාම අප වෙලා, කැප වෙලා, වාඩි වෙලා බණහන්. ඉතින් ඒකට ධර්ම ගෞරවය කියලා කියනවා. ඒකට අපි සාමනීර කාලෙම ශික්ෂාපද 10ක් 12ක් ඉගෙන ගන්න. මෙන්න මේ මේ தത്വෙට ඉඳගෙන බණ ඇහුවේ නැත්නම් බණ කියන්න එපා. බණ කියන කෙනාට ආපත්‍ති. බණ කියන්නම් අහන්න මෙන්න මේ මට්ටමේ ඉන්න ඕනේ. ඉතින් අද ඒක බරපතල ප්‍රශ්නයක්. කාරණා කාරණා කියනකොට මේ අහන්නගේ ඉරියව්වත් දේශනා කරන්නගේ ඉරියව්වත් සඳහන් වෙලා තිනවා ත්‍රිපිටකේ. නැත්නම් අපි කියන සීකියා පදවල. කියන්නේ සාමාන්‍ය කෙනෙක් අපි ලෝකෙට දානකොට ඒ සාමාන්‍ය ළමයට කියලා දෙනවා. මෙන්න මෙහෙමයි සිවුර අඳින හැටි අඳින හැටි හැටි මෙහෙමයි බණ කියන හැටි මෙහෙමයි දානේ වන්දන හැටි ඔච්චරයි සීක්ෂාවල තියෙන්නේ ඒ මොකද ওই ওই හතරේ සාමනීර වුණත් පැවිද්දා වුණත් උපසම්පදා වුණත් මිනිසුත් එක්ක හැප්පෙන තැන ඒ හැප්පෙන වෙලාවෙදී මෙයා සිවුර එකපැත්තෙන් කරේ දාගෙන නටාන කියන ගමේ ගියොත් මිනිස්සු අර සර්වචනාසිකේ ආඥාතක් ආනා චක්‍රයට මේ මනුස්සයා මෙහෙමද මේ සිවුරට සලකන්නේ කියලා කරදර කරනවා අඳින්නට සලකන්නේ මෙහෙමද කියලා හිතනවා ඇවතුම් පැවතුම් දිහා බලනවා. සාමනීරුණයි කියලා වෙනසක් නැහැ. ඒකෙන් බණක් කියනකොට ඒ සාමනීර කෙනෙක් වවා උපධම්මද කෙනෙක් වේවා අහන්න සදී පැහැදී ඉන්නාද කියලා. ඉතින් ඒකට සුතමේ ඥාන ලබා ගැනීමේදී ඒ කරුණ අවශ්‍යයි. ඒ සඳහාම අප වෙලා කැප වෙලා බණහන. ඊළඟ ධර්ම සාකච්ඡාව. අපිට මයික් කිය බුදුහමර දැක්කයි කියමු. එහෙම නැත්නම් පිළිසියුසිය පිළිසිබ්බයාපත් මහරතනස දැක්කද කියලා කියමු. උන්වහන්සේගෙන් ගත යුත්තේ දැනගන්න ගන්න නම් අපි හරියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න eBay. කිසිම මේ ලෝකේ කෙනෙකුට තමන්ගේ தත්ත්වය හෙලි කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රශ්න කාණ තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ අර්ථක වර්ගයේ පාරායන වර්ගයේ තැන්වල බුදුහාමුදුරුවෝ තව නිර්මිත බුදු කෙනෙක්ම වාගෙන ඒ ස්වාමීන් වහන්සේලව ප්‍රශ්න අසනවා. ප්‍රති ගිහි අහන ප්‍රශ්න එයාගේ මනස හිර වෙලා තියෙන ක්‍රමයට සංඥාවල වේදනාවල සංස්කාරවල ප්‍රශ්නය එළියට එනකොට මේ පොඩි ළමෙක් බහ තෝරනවා වගේ ග්‍රීක භාෂාව කතා කරනවා මේ කියන්න ඕනේ දේ එක්ක වැල්වටානම් හෙන්නතොගයක් කියනවා ඒත් කියන්න ඕනේ දේ නැහැ එහෙම නැත්තම් ඇකිනු මට කියාගන්න බෑ කියලා ඉතින් ඒ නිසා ඒ කමඨාන් සුද්ධ කිරීමේදී නිස්සාරණ වලට ගොඩාක් ඉස්සරහින් ඉන්නවයි කියලා මම බොහොම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා ඒකට හේතුව ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ඒක හරියට පැන්සලක් කුල් කරලා දෙන්නා වගේ බොහොම ලස්සනට තියුණු කරලා දුන්නා. මෙන්න මෙච්චරයි කියන්න ඕනේ. මෙන්න මේකෙන් තමයි අහනින් එක්කනට මේ කාරණා තේරෙන්නේ නැත්නම් ওই වැල්වට aran කිව්වට Taman කියවලා තියෙන පොත්වල විස්තර මේකේ කිව්වට මට මෙහෙම වෙන්න ඕනේ කියලා මං හිතුවයි කියලා කිව්වට ඒකෙන් ගන්දිනුව වෙන්නේ නැහැ වෙන විදියට කියනවා නඩුව ඇහෙන්න නම් අදුරු ප්‍රත්‍යක්ෂ කියන්න නඩුකාරට ඒත් යන්න ඕනේ මම කියන්නේ වෙච්ච දෙයක් වෙන මොනවා තිබ්බත් උසාවිය රැස්නත් සුප්‍රීම කෝට් එක උනත් සිවිල් නඩු උනත් අපරාධ නඩු උනත් ඒ පිළිවෙලට නැත්තම් කරන්න බෑ. ඒ නිසා ඒක අද ඉතාමත්ම දුර්ලභයි. මේ මට තියෙන්නේ මේකයි මේකයි දැනගන්න ඕනේ කියලා මම කියන්නේ හැම කෙනාම එහෙම අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඉදිරිපත් කරන දැනගන්න ඕනේ සමහරුන්ට අනුද්ද ප්‍රශ්න දිහා අහගෙන ඉන්න කොටත් වෙනවා. ඉල්ලඹ ඉන්නකම් මම කවදාකවත් ප්‍රශ්න අහන්න ගියේ නෑ. ඒ සුදු ඇත්තෝ කතා කරනකොට මම පුළුවන් තරම් අහගෙන ඉනකොට බැලුවා මට තියෙන මේ සුද්දාගේ ප්‍රශ්නයි මගේ ප්‍රශ්න දෙකම එකයි මං හිතුවේ සුද්දා කියලා කියන්නේ වෙනම සතෙක් අඟහරු ලෝකෙන් ඇවිල්ලා වගේ අපිට තියෙන ප්‍රශ්න නෑ කියලා ගැලුව බැලමට පේන තියෙන්නේ වෙනමම ආකල්ප අපි නිකන් වෙනම සත්තු జాතියක් වගේ මිනිසුන් ගැහේ ප්‍රශ්න තියා බලනකොට ඔක්කොගම එකයි තියෙන්නේ ඒක නිසා ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ නොවි ළඟ හිටියත් ඇති කියලා අපි ලොකු සංකීර්ණ වචනෙන් කියනවා වැඩ කරන පිරිසක් එක හිටියත් ඇති මොකද ඒතර ඒ ධර්ම සාකච්ඡාව කියන එක සංක්‍රමණික රෝගයක්. බොහෝ වෙන ලෙඩක්. කවුරු හරි එක්කෙනෙකුට ප්‍රශ්න විසඳෙනවා නම් ඒ සභාවතම ඒ ප්‍රශ්න විසඳෙනවා. ඉතින් අපිට එහෙම පරිශද එහෙම ධර්ම සාකච්ඡා නැහැ. තියෙන මේ දේශපාලන සාකච්ඡා. මේ තියෙන මේ ආර්ථික සාකච්ඡා. මේ තියෙන මේ සමාජික සාකච්ඡා. එහෙම නැත්නම් මේ මම භාවනා කරන මට මෙහෙම වුණේ කියලා කියන දේක්. ඇහෙන්නවත් නැහැ. ඉතින් අපි උත්සාහ කරමු මේ වැඩමුළුවේදී ඒක පුළුවන් තරම් කියන දේ කරන කරන දේ කියන. ඉතින් ඒක සඳහා අනුග්‍රහ කරන්න ඕන. අනුග්‍රහ කරන්න කියන අපේ ජාතකයේ අපේ උප්පත්ති එක දැයි. උප්පත්තියේ තියෙන්නම අතිශෝක්තිය. උප්පත්තියේ තියෙම කාටවත් නිග්‍රහ කිරීමක් මිසක් ඇති ඇති කියන්න දන්නේ නැහැ. අපි බහ තෝරලා තෝරලා තෝරලා අපි මේක කරගන්න වැඩමුළුවේ අපි පැයක් ගන්නවා හැමදාම. 12 ඉඳලා එකේ ඉඳලා දෙක වෙනකම් ඊට පස්සේ තමයි සමතනුග්‍රහිතය කියලා කියන්නේ අපි පරියන්කයක් ගහලා එහෙම නැත්නම් සක්මනක් කරලා මෙන්න මෙතෙන්ට අවධානය යොමු කරනවා ඒකාග්‍ර කරනවා හිත ඒකෝදි භාවයටපත් කරනවා ඒකෝටි කරන්න සීලයක් නැතුව සුතයක් නැතුව සාකච්ඡාවක් නැතුව කරන්න බෑ ඉතින් ඒක පළවෙනි දවසේ කරන්න බෑ කරලා කරලා කරලා තමයි කරන්නේ. ඉතින් ඒ නිසා ඒක එක සැරයක් කරලා හරියන්නේ නැහැ. ආයෙත් කරන්න ඕනේ. ඒ නිසා අනුග්‍රහ කරනවා කියන්නේ යලි යලි කර කර බලන්න ඕනේ. කරලා හරි ගියත් කරන්න ඕනේ. ඉතින් ඒ සමත අනුග්‍රහිතය ආධුනිකයෙක් පැත්තෙන් එහෙම අපි විස්තර කරාට බුදුනාට පස්සේ සරුවචන් ආංශේ සමත වැඩුවා. සමාධිය වැඩුවා. ඒ කියන්නේ ඒකේ තරම් සැපේලවන එකක්. ඒ නිසා සර්වඥාන්සේ පවා අවශ්‍ය මෙච්චර වෙලාවක් ඒ සමාපත්තියට සමවදිනවා. මොකද මේ ශරීරයට පුදුමාකාර සාන්තියක් තියෙනවා ඒකේ. නිවන දක්වන එකක් එක තමයි. දැන් නිවන ලැබුවට පස්සේ සමාධිය වඩලා තියෙනවා. ඊට පස්සේ විපස්සනා අනුග්‍රහිතේ ප්‍රඥාව. ඉතින් ඒක මේ අර මුල හතරේ සම්ප්‍රයුක්ත බලය තමයි. සීලයත් සුතයත් සාකච්ඡාවත් සමතයත් එකතු වුණාට පස්සේ තමයි ඒ විපස්සනාව කියන එක නැත්තම් ඒ හරි දැක්ම එහෙම නැත්තම් මේ ත්‍රිලක්ෂණ දැක්ම නැත්නම් යමක් දිහා විප්ලවීය ආකාරයට බලන හැටි යමක් දිහා රැඩිකල් වාදීව බලන හැටි Taman දිහාම පිට කෙනෙක් විදිහට බලන හැටි බලපු දෙයම වෙනස් ආකාරයට බලන හැටි කියන මේ අපේ පවතින සමාජ සංස්කෘතිය සමාජ මේ පද්ධතිය හරහා බලන්න ඕනේ. ඇහි පේන දේ දිහත් නැත්නම් පිනීම කියන එක දිහත් බලනවා. ඇහිීම කියන එක දිහත් බලනවා. ගන්ධ දැනීම කියන එක දිහත් බලනවා. රස, පහස, ධර්මතා ඒක දිහා බලනවා කියලා කියන්නේ ඒක නිකන් මේ දැන් හුඟක් බහුලව තියෙන වීඩියක් වීඩියක් ගානේ නැත්නම් ආයතන කාසයන් ගාව තියෙන ටීවී කැමරාවක් වගේ. එයාගේ වැඩේම ඔහේ බලනිනවා. කිසිසේත් මේ නාටකමට සම්බන්ධ නැහැ. එයා යන්නේ ඔත්තු බලන්න මේ CID කාර්යකෝ. ඒ ඉන්නේ පැත්තකට වෙලා ඒක කෝණයක් අරගන්නවා. ඒක සියල්ල පේන තැනකට වෙලා බලාගෙන ඉන්නවා. එයා කවදාවත් ඒ බලන කෙනා හොරෙද්ද අයිතිකාරයාද මොකක්වත් කැමරාව කියන්නේ. කැමරාව කියන්නේ ඇති දේ වාර්තා ඒක කරන්නම බෑ අපි. අපි කරනකොට හැම තොරතුරක්ම ඒක හොඳයි මේක නරකයි ඒක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ ඒක සුභයි මේක අසුභයි අරක දිගයි මේක කොටයි කියලා ඔය එන හැම තොරතුරකටම ආරූඪයක් වෙස් ගැනීමක් කරනවා. ඉතින් ඒ වෙස් ගැනීමක් මිසක් අද භාවනාවක් නැහැ. ඒ වෙස් ගැනීමක් මිසක් ධර්මයක් අද නැහැ. ආගමෙන් කරන්නේ දකින් දකින් දේ වෙස් ගන්නවා. ඉතින් විපස්සනාෙන් කරන්නේ ඒ ආගමෙන් අපිට දාලා තියෙන ඒ নানা ආකාර දෙයක් අඳුර ගන්නකොටම දකින්නකොටම වෙස් ගන්නන ගතිය පෙන්වලා දෙනවා. ඔබට යමක් දිහා නිකන් කැමරාවක් වගේ බලන්න බෑ. ඔබට යමක් අහන්නත් බෑ. ඔබට යමක් විඳින්නත් බෑ විඳින හැම දෙයකම මොකද්ද වමාරනවා. මොකද්ද වැක්කිරිලක් පක්කන. ඉතින් මේ පංචත්තේ සූත්‍රයේ තියෙන්නේ අන්න ඒ වගේ කාරණාවටයි බහින්නේ. ඒකට සීලානුගායිතේ, සුතානුගායිතේ, සාකච්ඡානුගායිතේ, සමතානුගායිතේ වගේ දේවල් ඉක්මවලා ගිය තැනක් නිසායි මුලින්ම අදහසක් ප්‍රකාශ කරේ සමහරට ආධුනිකයෙකුට මේක බර වැඩි වෙන්න ඉඩ තියෙනවා. මම මේ බය කරන්න කියනවා නෙවෙයි. ඒක නිකන් මතක් කිරීමක් සඳහා කරන්නේ. හැබැයි දැන් මේ පොඩි ළමයිත් භාවනා කරන කාලේ කතෝලික මිනිස්සුත් භාවනා කරන කාලේ මුස්ලිම් අයත් භාවනා කරන කාලේ මේක තේරුම් ගන්න නම් අමාරු නෑ. තේරුම් ගැනීමේදී මේ පාවිච්චි කරන වචන ව්‍යාකරණ වල පටලවිල්ල මිසක් මේක මානව ධර්මයක් මේ කතා කරන්නේ. දෙවියන්ටයි ධර්මයක්වත් එහෙම නැත්නම් තිරිසන්ටයි ධර්මයක්වත් නෙවෙයි මනුෂ්‍යයටයි ධර්මයක්. නමුත් ඉතින් මානවය ළඟ නැතිම දේ මනුසකම නේද? නානා හැකියාවල්, නානා දක්ෂකම් තියෙනවා මනුසකම නැහැ. ඉතින් නිසා මේ මනුස්සකම තැන්ට ආවම සර්වචනංශේ ඒක දිහා බලලා, ඒ කියන්නේ සීල සුත සාකච්ඡා සමතනුගහිතේ හරහා ගිහිල්ලා මේ මානවයට තියෙන ප්‍රශ්න දිහා බලලා සර්වචනංශේ පෙන්වන අනේක විතම් අනේක සමන බ්‍රාහ්මණයෝ විවිධ සමන බ්‍රාහ්මණයෝ මේ කාරණාව ගැන මෙන්න මේ මේ විදිහට කියනවා. ඒ තමයි බුදුජානනාංශගේ කෘත්‍ය මේ ලෝකෙට ඇවිල්ලා මේ සීලය සමාදන් කරන බුදුහාමර මේ ලෝකෙට ආවේ නැහැ. මේ අපිට ඇවිල්ලා සුතමේ ඥාන ලැබලා දෙන බුදුහාමර මේ ලෝකෙට ආවෙත් නැහැ. සාකච්ඡා කරන බුදුන්ස මේ ලෝකෙට ආවෙත් නැහැ. මේ සමතේ කියන බුදුහාමර පහළවෙනි ඉස්සර තිබුණ එක උගන්වන්න ආවෙත් නැහැ. උන්වහන්සේ ආවේ මේ ලෝකෙට පහළ වුණේ ඒ සීල සුත සාකච්ඡා සමතේ වඩලා ආවය තුළ තියෙන මේ පටලවිල්ලක් තියෙනවා. ඒ ආපු නැති, වඩන් නැති, සීල නැති, සමාධිය නැති, සුත සකච්ඡා නැති අය ගැන කතාවක් නෑ මෙතන. හැබැයි වැටහෙන්න ඉඩ තියෙනවා මේගොල්ලෝ මේ වගේ සූත්‍රත් එක්ක බලනවා ඉච්චර පැටලිලා නැහැ. ඒ සීලයක් නැති මනුස්සයා මේ වගේ තැන්වල පැටලෙන්නේ නැහැ. සුතියක් නැති එකනටත් නැහැ. සාකච්ඡාවක් නැති එකනටත් නැහැ. සමතයක් නැති එකනටත් නැහැ. ඉතින් ඒක හොඳට පැහැදිලි වෙනවා මේ සූත්‍රය බොහොම සමානකම් දක්වනවා ඒක නිසා මම මේ කිනහරපෑම කරන්නේ ඒත් මන් දෝත්සාහය කරන්නේ නෙවෙයි සර්වචනාංශයේ බ්‍රහ්මජාල සූත්‍රයේදී පෙන්වලා දෙනවා මේ එක එක සමන බ්‍රාහ්මණයන්ගේ සම්තිබික්කවේ ඒකේ සමන බ්‍රාහ්මණ මේ සමහර බ්‍රාහ්මණයන් මෙන්න මෙහෙම තියනවා කියලා 62ක් විස්තර කරනවා එක්කෙනෙකුට එක්කෙනෙක් කියන දෘෂ්ටි මේ 60 දෙනේ 49ක්ම හැදෙන්නේ දෘෂ්ටි හැදෙන්නේ ධ්‍යානය සමතය සමාධිය හරිය කෙනාට මේ භාවනා ලෝකෙට විතරයි දෘෂ්ටි ප්‍රශ්න තියෙන්නේ අනික් අයට නෑ ඉතුරු 13 තියෙන හොඳටම ප්‍රඥාව තියෙන අය එතකොට මේ සම්මත ප්‍රඥා විපස්සනා ප්‍රඥා නැත්තම් සමත භාවනා විපස්සනා නැතිවට දෘෂ්ටි ප්‍රශ්න නෑ ඔය කන බොන, සී දූෂණය කරන, සූදු කෙනාට මේක ප්‍රශ්නයක් නෑ ඒක නිසා මේ අපේ තියෙනනේ සමාජයේ මේ නම්බුකාර ලෙඩ කියලා જાතියක්. දිවෙඩියාව නම්බුකාර ලෙඩක් කියනවා. ප්‍රෙෂර් එක නම්බුකාර ලෙඩක් කියනවා. කොලෙස්ටරෝල් කියව නම්බුකාර ලෙඩක්. ලෙඩේ හැදුනත් ඒක වැඩි හිටියන්න මොකද? කල්ලි කාරණේ විතරයි හැදෙන්නේ. ආන්නේ වගේ මේ දෘෂ්ටි ප්‍රශ්න සමතේ භාවනා හරියට ආපු ප්‍රශ්නයක්. ඉතින් ඒක භාවනා කරන ඉස්සර මම දැක්කේ මේ ඉල්ලගෙන කන පරිප්පුවක් කියලා. භාවනා කරනකොට මෙන්න මේගේ ප්‍රශ්න රාශියක් එනවා. ඔය පාම් ප්‍රශ්න, ඩොලර් ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න නෙවෙයි මේ. භාවනා හරිය කෙනෙකුට එන මේ දෘෂ්ටි ප්‍රශ්න. ඉතින් අපි බණ භාවනාවක් යෙදিলা කොරෝනා තියෙද්දිත් බණ භාවනා කරලා යනකොට අනිවාර්යයෙන්ම ඒකක පැතිලා ඉන්නේ. ඉතින් ඒක අනිත්‍යවයි වෙන් කරලා මෙතන තියෙන්නේ සමතෙන් ආපු දෘෂ්ටි ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ විපස්සනාවෙන් ආපු දෘෂ්ටි ප්‍රශ්නයක් කියලා වෙන් කළ දැනගන්නම් පරාසය දැනගන්න ඒක අයින් කරන්න බෑ. ඒක ඒක වශයෙන් අයින් කරන්න බෑ. අයින් කරන්නම් ඒක තලයේ මෙන්න මෙතනයි මෙයා ඉන්නේ. මෙන්න මෙතෙන්දයි මෙයා ගැලපෙන්නේ කියන එක දැනගන්න. උදාහරණයක් වශයෙන් කියනවා අපිට තණ්හාව අයින්කරනද තණ්හාව තුනට කඩලා පෙන්වන බුදුහාන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තණ්හා කියන්නේ එක තමයි. අපි ගත්තොත් එක කඹේ. ඔබ තේඩා තුනකින් හදලා තියෙනවා. එසේ තේඩා තුන වෙන් කරලා බලපන්. අපි තුන් පාට තුනක තේඩා තුනක්. එතකොට මේ තේඩා තුන එකිනෙකට ඇඹරෙමින් ඇඹරෙමින් ගිහිල්ලා එක තේඩාවක තියෙන හයිය වගේ තුන් ගුණයක් නෙමෙයි තේඩා තුනක් ගත්ත එක ඊට වඩා වැඩි බලයක් තියෙනවා. තේඩා තුන වින්වින් වශයෙන් ඒ වගේ තියෙන ආතති ශක්තියක් තියෙනවනම් ඊට වඩා අතිරේක බලයක් තියෙනවා තුන එකට ඇවිල්ලා <coughs> දඟ වැටෙනවා. ඒක කියන සංප්‍රයුක්ත ශක්තිය කියලා. නමුත් මේ සංප්‍රයුක්ත ශක්තිය වෙලෙන් කඩන්න බෑ වාගේ. කඩන්න මේක ලිහලා පෙන්වනවා. බුදුයි කියන විචිතුරු කරලා පෙන්වනවා. ඒක කියන විචිත්‍ර කරලා පෙන්වනවා. ඒක කියන විභජ්‍යවාදී කියලා. ඒ නිසා මුළු සමස්තය කඩන්න බැරි නම් අපි නලාගාරංග කුංජරෝ මහා විශාල උණ පඳුරක් ඇතා එක එක උණ ගහ ගලවන්න ගියොත් ගලවතයි. නැත්තම් ඇතා වගේ දහුණයක් ලොකුයි උණ පඳුරක්. ඇතාට හිතන්නවත් බෑ. ඒත් එක ගහ එක ගහ ගත්තොත් පුළුවන්. මේ ක්‍රමයෙන් තමයි බුදුජානසෙ කොට ගියේ. මේ ක්‍රමයේ තමයි අපිට වෙන ජගබුවා උණ ගහ බලලා ආපෝ ඒකනම් ගලන්න බෑ ඒක මා විශාල එකක් කියලා පස්සෙන් පස්සට යනවා. ඒ අපි ඒක සමස්තයක් එකතුවක් ඒ එකතුවේ එක එක අංශුවක් කොච්චර හයිය නැහැ. gediy වශයෙන් සම්ප්‍රයුක්ත බලය ආපුවා අමුතු අමුතු මොකද්දෝ අතිරේකයක් එනවා. ඒක බොහෝ විට පෙන්නනවා අපි පුද්ගලයෙක් ගත්තොත් මේ දෙතිස් කුණපයක් තියෙනවා. කේසා ලෝමාන අකාදන්තා තචෝමන්තං ආදිවති මේ එක එක කුණපයකටවත් ප්‍රියක් වෙන්නේ නැහැ. මේක ඔක්කොම වෙලා ගෑනු කෙනෙක් කියනකොට ඔන්න ප්‍රියභාව වෙනවා. පිරිමියෙකුට. එහෙම නැත්නම් පුරුෂයෙක් කියලා එනකොට ස්ත්‍රියට බැඳීමක් එනවා. එහෙම නැතුව මේ පුරුෂයෙක් වේවා ස්ත්‍රියක් වේවා කෙස්ලොම් නියදත් අරගෙන පෙන්නන්න බලන්න කවදාකවත් මනාපයක් අසුචි. නමුත් මේ ඔක්කොම එකතු වුණාට පස්සේ එන සංප්‍රයුක්ත මේ අපි කියන්නේ පෙනුම මේ හුවා දක්වන දේ මොන්නම තාලෙන්වත් හිතා ගන්න බෑ මේ කොහෙදෝ තිබුණ මේ අසුචි 32ක් එකතු කරලා ලෝකේ තියෙන ප්‍රියම වස්තුව මරා ගන්න දේ කසාද බඳින දේ දික්කසාද වෙන දේ හැදෙන්නේ කොහොමද කියලා. ඒ බුරිම පන්සිංශ කියනවා බෙන්ස් මර්සිඩිස් බෙන්ස් එකක් කරගන්න. ඒක කෑලි වලට කඩන්න ඊට පුංචි පුංචි අණු කුඩා අණු කුඩා රාශියක් තියෙනවා. ළමයිකට කියන්න බෑනේ සෙල්ලම් කරන්න ගන්න කැලලක් තියෙනවද කියලා. සෙල්ලම් කරන්න ගන්න තරම්වත් ලස්සන දෙයක් නැහැ. මජං ගෑවිලා විකාර රූප තියෙන්නේ. ඔක්කොම හැදිලා අඹ ගෙඩිය වගේ තියෙනකොට බුද්ධ අම්මේකට තියෙන ආශාව. අන්න ඒ වගේ මේ සමස්තය කඩා බැලීම දේව නිර්මාණවාදයට කරන හෙන පහරක්. දේව නිර්මාණවාදී කියන්නේ මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. මේක කපල කොටන්න යන්න බෑ පේනවා නේද කොච්චර ලස්සනද ඉස්ත්‍යාවක් පුරුෂයෙකුට කොච්චර ලස්සනද පුරුෂයෙක් ඉස්ත්‍යාවට කොච්චර ලස්සනද නා නිර්මාණ වාහනයක් ටෙලිෆෝන් එකක් කොච්චර ලස්සනද ඕක දිව්‍ය නිර්මාණය ඕන කෙනෙක් කරනකොට පතුරු ගහලා බලනකොට මොන දිව්‍ය නිර්මාණයක හයිඩ්‍රජන් හීලියම් ඔක්සිජන් වලින් ඇදිලා තියෙන්නේ ඔය එකක්වත් ප්‍රිය නැහැ ඔය එකක්වත් ගන්න දෙයක් නැහැ අන්නේ බෙදලා බලන්න අකමැත්තක් සමස්තයට ප්‍රිය කිරීම හා සමානයි. බෙදා බැලීමට තිය අකමැත්ත සමස්තයට ප්‍රිය කිරීමක් කියන එක අතර මිනිස්සු හිර වෙලා තියෙනවා. Taman ප්‍රිය කරන දේ බෙදා බලන කරලා කියලා. ඒක නිසා මේ විද්‍යාව පැමිණීමෙන් උනේ මේ දේව නිර්මාණය කියන එක බෙදලා බැලුවා. බෙදලා බලලා ආවර්ත වගුවේ කිව්වා මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය වල. එතෙන් මේක හැදිලා තියෙන්නේ ඝන ද්‍රව වායු සහ තාප කියන දේවල් වලින්. පුතුම් මේ ඒතර දෙයයන්හන්ට හැදලා තියෙන තේ හතරෙන්ද කියලා ඔන්න ප්‍රශ්නයක් ආවා. මේක මාපු දෙයයන්හන්ට හැදලා තියෙන තෝකෙන්ද කියලා. ඉතින් අර දේ කපා කොටා බැලීම ඇනලිටිකල් කියලා කරන නැත්නම් විභජ්‍යවාදය කියලා කියනවා ඉස්ලාම ලෝකෙට. එනාවේ බුදුජානනාංශේ මහවීරයි කියන නිකණ්ඨනාථයි කියන මේ දෙන්න තමයි. එතෙන් දැනකන් gediya පිටින් බලලා ඒකට අත තියන්න එපා ඒක දේව නිර්මාණයක් ওই මිනිස්සයා කියන්නේ දෙවියන්ගේ ස්වරූපේ කපලා කොටලා බලන්න බෑ. සරුවචාන්සිකව කපල කොල්ල බලන්න එපා කියලා සෝනට කියලා බලාපල්ලා. බල්ලෝ කාලා රිලව් ඇදලා තියෙන හැටි බලනකොට ඔන්න පෙනෙයි නිර්මාණය. සිරිමාව ගණිකාවක් එක රැයකට කවණ 1000ක් හැමදම බුක් වෙලා. රාජරාජ මහා මාත්‍යවරුන්ගේ කුමාරවරුන්ගේ. අනේ මරණයට පස්සේ බුදුජානනාංශී කිව්වක මිනිහ කුණු සත්තුන්ට කන්න දෙන්න එපා. තුන්වෙනි දවසේ ඉතර ගිහිල්ලා වෙන්දේසියක් දැම්මා. කවුද කන්න කැමති? 1000යි ලන්සුව. 500යි. අර මාළු මාකට් ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා දන්නවා මාළු මාකට් එකේ එහෙම තමයි මේගුරා 3000යි. ඔන්න ගාන බසන බසන කවුරුට ගන්න. ඉතින් මේ මෙහෙම ගිහිල්ලා බලනවා නිකන් දෙන්නත් කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ අපි මේ අහුවෙන දේ විතා දැක්වීම වෙන්කොට දැක්වීම තමයි ඔය නාම රූප පරිච්ඡේද ඥානය කියලා අපි විපස්සනාදී හා පුරාවට ගන්න. ඒකෙදී මේ දැන් අපි භාවනා පැත්තට පොඩ්ඩක් මේක ගිනියන විදියට ගත්තොත් අපිට හුස්මට හිත යන්නේ නැහනේ. ඒක ඉතින් ස්වභාවයි. ඒකන විබ්බිම හැකිනීමක් ඇවිල්ලා තියෙන්නේ. ඒත් යන්නේ නැහැ හිත. එහෙම යනවනම් ඉතින් අතර මෙතන කට්ටිය rahat වෙලා ඉන්න බෑ. එහෙම නෑ. ඌමනාවක් තිබුණත් යන්නේ නැහැ. ආශාස ප්‍රසාසයට යන්නේ නැහැ. විබ්බිම හැකිනීමට යන්නේ නැහැ. විදිනට වම දකුණට යන්නේ නැහැ. ඉතින් අපි පුදුමාකාර සුරංගනා කතා කියලා ඒ කෙනාට කියනවා මේක යන්නේ නැති බව හැබැයි පුතා. කොහොම හරි බලපන්. ඒක තමයි ඔය කියන බුදුහාමන් තියෙන සද්ධාව. ඒ තමයි සීල කියන්නේ. ඉතින් ඒකදී ඥානාරාම ස්වාමීන් කියන කොලයක් අරගෙන මෙන්න මෙහෙම කියන්නකෝ. මේ ආස්වාසේ බලනකොට ඒ ආස්වාසේ හිත තියෙන වෙලාවේ මොනවද වැටෙන්නේ කියන්නකෝ. මොකාටවත් මොකක්වත් වැටෙන්නේ නැහැ. හිට වෙනකම් භාවනා කරලා බලන්නකෝ. ආස්වාසේ කියන්නේ නැහැ. ඉතින් කියන එහෙම නෙවෙයි ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටෙන්නේ නැද්ද කියලා. මේක ආස්වාසය කරනවාදී ආස්වාසය මෙහෙමයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා වැටෙනවනම් අන්න පටන් ගත්ත විභජ්ජේ අන්න පටන් ගත්ත විපස්සනාව ආස්වාසය දිහා බලන්න මේක ආස්වාසයමයි කොහොමද දන්නේ ප්‍රස්වාසයේදී මේ විදිහට වෙනස් වෙනවා ඉතින් අපි පොඩි ළමයෙකුට භාවනාව දාලා කියන තාට කියන සත්‍ය දාලයක් කියලා ඒවට ඉඳගෙන ඉන්නකොට ඇවිදිනකොටයි වෙනසක් තියෙනවා ඉතින් පේනවනේ මේ පොට්ටේකට පේනවනේ ඒක ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇවිදිනවා. මොකද්ද වෙනස? ම්ම් ඉතින් භාවනා කරන්න ඕනේ නෑ ඒකට. හරි බබා භාවනා කරන්නකො බබා සක්මන් කරන්නකො බබා ඉඳ ගන්නකො දැන් මොකද්ද කියන්නේ? ඔන්න ඒක ටික ටිකට උත්තර දෙනවා. ඒ අර දෙක ගැළපීමේ ඒ වගේ සාපේක්ෂතාවය කියනවා. ප්‍රායෝගිකත්වයක් තියෙනවා. අන්න ඔය දෙක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේදී අපි පෝන දේ යෝගාවචරයට. පෝලා කියනවා ඔයා උත්සාහ කරන්න මේක වලට ආර්ථිකයට වැඩකුත් නැහැ, දේශපාලන වැඩකුත් නැහැ, සමාජ වැඩකුත් නැහැ. ආස්වාද කරනවා ආස්වාද කරනවා දාන්නේ කොහොමද? ප්‍රසවාස කරනවා ප්‍රසවාස කරනවා දාන්නේ කොහොමද? ඉතින් එයා උත්සාහ කරනවා. ඉතින් හටි අවංක උත්සාහයක් කරනවා. හැබැයි ගොළුෙක් වගේ. බහතෝරලා නැහැ එළියට එන්නේ නැහැ. ඉතින් කටට උත්තර දීගෙන අහනවා. හුස්ම ඇතුල් වෙනකොට පිට වෙන එකේ වෙනසක් එහෙම වෙනසක් නැද්ද කියලා. ඒත් ඒත් අල්ලන්න බෑ. ඉතින් කොහොම හරි කළා අපි හිතුව මේ ගුරුවරයාගේ දක්ෂකමට හෝ මෙයා පෙරපෙන තිබුණා හෝ දැන් නැවත නැවත උත්සාහ කළා මෙයා ආස්වාද ප්‍රසස් දෙක වෙනස ඇල්ලුවයි කිය. සතෝ ආස්ස සති සතෝ පස්ස සති. ඊට පස්සේ ඒ අල්ලගත් ආස්වාද ප්‍රසාසේ කුසතහන එක්ක ආකාර වශයෙන් මේක දිගද කොටද ප්‍රියද අප්‍රියද දුරද ළඟද ගොරෝසුද සියුම්ද දාන පොඩි පොඩි මේ ඒ භාතෝරන්න වචන ටිකක් දාන. දාලා කොහොම හරි කරලා මේ මේ ආස්වාසිය දිගයි ප්‍රස්වාසය දිගයි ආස්වාසිය දිගයි ප්‍රස්වාසය කොටයි ආස්වාසිය කොටයි ප්‍රස්වාසය දිගයි ආස්වාස ප්‍රස්වාස දෙකම කොටයි ඕන ඔය විදිහට දාලා මෙහාට අර දන්නේ නැති බහ තෝරාගත්තට පස්සේ ඒක හොඳට දිගට ගෙනිච්චාට පස්සේ කියනවා හොඳයි දැන් දැක්ක දැක්කනේ හුස්ම එනකොටයි යනකොටයි ගේට්ටුවක ඉන්න මොරකාරයෙක් ඇතුළට එන වාහනයි පිටතට වාහනයි දෙකක් නේ ওই දෙකේ එක ඉරේ ලියන්න එපා. ඉරි දෙකක් ගහලා මේක යන වාහන ලියන්න මේක එන වාහන. ඒකට අර කියන්න පුළුවන් ගිය වාහන ඔක්කොම ආවද කියලා. ඒ තමයි ජොබ් එක. කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙක ගලපන. ගලපලා අහනවා මේ ආශ්වාසයේ වශයෙන් එන වාහන දෙක අතර වෙනසක් තියෙනවද? ආශ්වාසයෙන් ගියවාශ්වාසයට යනකොට අම්මෝ කවදාකවත් හිතා ගන්න බෑ. දීර්ඝාශ්වාසයේ දීර්ඝම තමයි. කෙටි වුණොත් එයා නඩු දානවා. ආවෝ භාවනා කරන්න බෑ මේ තියුණු ආශ්වාසය මෙහෙන් කෙටි වෙලා ඒක තමයි පෙන්වන්න ඕනේ. හරියට ආශ්වාස ප්‍රශ්වාසයක වෙනස පෙන්වුවාට පස්සේ කියනවා ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට වමෙන් වමට වෙනස, දකුණෙන් දකුණට වෙනස. ඉතින් මේක අල්ලලා දෙන්න පුළුවන් වුණා නම් මේ වගේ දුරස්ත භාවනාවකදී වැඩේ කොට. ඉස්සල ආශ්වාස ප්‍රශ්වාසයක වෙනස පෙන්වලා ඊට ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට. ඉතින් මේ විදිහට මේ ආකාර මේ වගේ තියෙන ආකාර පෙන්වන්නේ මුකුත් නැහැ භෞතික විද්‍යාව විතරයි උතන තියෙන්නේ. ඉතින් ඒක භෞතික විද්‍යාව දන්න කෙනෙකුට නම් ඒක තේරෙනවා මූලද්‍රව්‍ය අපි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? ඝනයකින් ද්‍රවය වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? රත් කරනකොට අයිස් ටිකක් වතුර වෙන හැටි අඳුරගන්නේ කොහොමද? මේක ඝන, මේක ද්‍රව. ඒ තවරත් කියොත් වාෂ්ප වෙනවා. ඉච්ඡාට ගියාම ටර්බයින් මැෂින් එකක් වැඩ කරන බලන තාපයක් බාටපත් වෙනවා. ඉතින් මේ එකම තමයි. ඉතින් ඒක භෞතික විද්‍යාවේ තේරෙනවා. දැන් උඹේම හුස්ම උඹේම වම දකුණ මේ විදිහට වෙනස් වෙනවා දකින්නකොට ඒ ඒ දැකීම සාර්ථක වෙච්ච අය ගන්න අපි යනවා දැන්. සාර්ථක වෙච්ච අයට පේනවා දැන් මෙහෙම භාවනා කර කර ඉන්නකොට මේ මම කියන කෙනා පෙන්වන්න පුළුවන් පාටක් ගඳක් රසක් හැඩයක් ඇති සංඥාවක් ඇති කෙනෙක් කියලා දැන් මම ඉන්නකොට මම දැනගන්නේ අසවල් ගුණේ අසවල් පාටේ ගඳේ රසේ කියලා අල්ලන්න පුළුවන් කියන જાතියක් ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ හුඟක් භාවනා කරපුවා ගැන මේ කතා කරන්නේ. ඒකේ සමන බ්‍රාහ්මණ ආත්මය සංඤේ කියලා කියනවා. හඳුනාගන්න පුළුවන්. ලකුණක් දාන්න පුළුවන්. ඒ ලකුණන අඳුර ගන්න පුළුවන්. ඒ නිසා ආත්මයේ සංඤේ ඉතින් අපි ඒකට ආත්ම සංඥාව කියලා නිකන් සාමාන්‍ය වචන වලට ඉතින් එහෙම භාවනා කරනකොට හරියයිගෝ සීලයක් තියෙන සුතයක් තියෙන සාකච්ඡාවක් තියෙන සමතියත් හරිය කෙනාට කියනවා මට මේ භාවනාව පිළිනකොට සතිය පිළිනකොට මම ඉන්නවනම් මෙන්න මේ ලකුණු තියෙනවා. ඒ කියන්නේ මම මැරලා නැත්තම්. මට නිින්ද ගිහලා නැත්තම්. මට සී මුජා වෙලා නැත්තම් මෙන්න මේ ලකුණු තියෙනක ආත්මය හඳුනාගත හැකි සංඥාවක් ඇත්තේ කියන සමන බ්‍රාහ්මණය වෙනවා. ඒ කියන්නේ හොඳ වැදගත් කොටාශයක් වෙනවා භාවනා කරනකොට මං මම වෙමි කියන එකට ලකුණක් ඇත. සංඥාවක් ඇත. සලකුණක් ඇත. ඒ සලකුණ තියෙනවා මම වෙමි. ඉතින් ඒක බටහිර මානසික විද්‍යාව උගන්වන්න ගිය ඒ තාන්නේ දෙකක් කියන කෙනා කිව්වා ergo cogito sum. මම ඉන්නවනම් මම හිතනවා. I think therefore I am. ඉතින් එයා කිව්වා මේ හිතවිල්ල තමයි මමයාගේ අත්‍යන්ත ලක්ෂණය හිතන්න බැන්න මම නෑ හිතනකොට මම ඉන්නවා. ඉතින් ඊට පස්සේ මේගොල්ල ඒ හිතන පැත්ත පල්ලියට බාර දීලා මේ පේන රූපේ තියෙනනේ මමයා කියන එක. ඒක දෙයියන්න බාර දීලා මේ විද්‍යාවට බාර දීලා ඔන්න බටහිර මානසිකත්වය හැදුනා මේ සංඥාව මමයා කියන සංඥාව ඇත්තේ නම් මේ ඇතුළත කතාව තියෙන නැත්නම් හිතනවා නැත්නම් විතක්ක ਵਿਚාර දෙක තියෙනවා කියලා. ergo cogito sum. I think therefore I am කියලා. ඉතින් ඒක බුදුජානක ඉස්සල්ලාම් පෙන්වන සම ඒ කියන්නේ හුඟා කුගතෙක් ඒ ඔය රහනේ දෙකාට් කියලා කියන්නේ බටහිර චින්තන විද්‍යාවේ පියා විදිහට සරකන්නේ. එනිසා මිනිස්සු බැලුවා මේ මේ මම මම වෙමි කියන එකට මොකක්ද අත්‍යන්ත ලක්ෂණයක. දා ඉඳලා මිනිස්සු කල්පනා කරලා තියෙනවා. ඉන්දියාව විතරක් නෙමෙයි. බටහිරත් කල්පනා කරලා තියෙනවා. ඉන්දියාවේකටත් අපි එනවා දැන්. ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ ආත්මයට කිසිම පාටක් ගඳක් රසක් හැඩයක් නැත. අසඤ්ඤේ. අඳුරන්න බෑ. සංඥාවක් දාන්න බෑ. මම යා කියන එකට නැත්තම් සක්කාය දිට්ඨිය කියන්නේ නැත්තම් ආත්මෙට කියන්නේ ඒකට හැඩයක් නැහැ. ඉතින් එහෙම ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒක ගා ගැඹුරට යන්න වෙනවා. කැමරට යන්නේ නැතුව බෑ. ඉතින් පංචත්තේ සූත්‍රනේ අරගෙන තියෙන්නේ. ඉතින් ඒකයි ආත්මික සංඥාවක් ඇත්තේ ආත්මික සංඥාවක් නැත්තේ කියන මේ සංඤ්ඤාත්ත අසඤ්ඤාත්ත කියන දෙක බුදුරජාණන් වහන්සේගේ පරිණිරවණයට පස්සේ අවුරුදු 600කට මෑත ඉන්දියාවේ පහළ වෙච්ච ශංකරාචාර්යතුමා කිව්වා මේ මූලික ආත්මයේ ගුණ නිර්ගුණ කියලා දෙකක් තියෙනවා ගුණය තමයි ප්‍රකාශිත දේ. ඉන්න බවට ලකුණු තියෙන එක. හැබැයි ඒකේ නිර්ගුණ தත්තිකුත් තියෙනවා. නිර්ගුණ ආත්මය තමයි ඔය පරමාත්මය කියලා කියන්නේ. කිසිම කෙනෙකුට පාටකින්, ගඳකින්, රසයකින් ගන්න බෑ. හැබැයි අය ඉන්න වෙලාවල් තියෙනවා අපිට පෙරේත වෙන්න වෙලාවට ලුණු බදින ගඳ එනවයි කියලා කියන්නේ. ඒ පෙරේත ගඳ කියලා කියනවා. පොළොංගු එනවනම් මකුණු ගඳ එනවයි කියලා කියනවා. අන්න ඒ වගේ ಗುಣ පේන වෙලාවලුත් තියෙනවා. එතකොට එයක් වෙනවා ආත්මය සුගුණයි කියලා. ඉතින් නිර්ගුණ ආත්මය මුස්ලිම් ආගමේ ඇඳලා හරි ලක් කෙරුවොත් මෙයා පිරිමයක් හම්බලා හො ඇඳලා ඊමත් සමරනවා. අඳින්න තහන. ඒක නිර්ගුණයි. ඒක කියන්න බෑ. ඒක මිනිස්යාගේ හිත චින්තාති අතික්‍රාන්තයි. හිතන්න බෑ. ඒ නිසා ඒකට සලකුණක්වත් දාන්න එපා. මේ මෑතකදී සිංගප් මේ මේ නවසීලන්ත මිනිස්සේ දිහනාසිකේ කාටුන් එකක් කරනවා. අනේ නවසීලන්ත තානපති කාර්යාලත් කරනවා. ඒ මොකද ඒක නිර්ගුණ ඒක අසංඥේ ඒක ගැන කතා කරන්න යන්න එපා මනුස්සයට හිතා ගන්න බෑ මනුස්සයම වේ. එයා එයා සංඥාවක් නැහැ. ඉතින් ඒක ගැන කියවපු මේ ඒවා කියන්නේ මම මේ මට මේ ආගංක තරහට නෙවෙයි. එක තැනක සුද්ධ කුරානේ තියෙනවා දෙයයන් ආංශේ මෙහෙම කෙරුවොත් දෝතිම්ම දෙනවයි කියලා. ඒකෝට දෙයයන් ආංශේට අත් දෙකක් තියෙනවද කියලා ප්‍රශ්නයක් ආවා. මොකක්වත්ම නැහැ ලකුණක් නැහැ මුළු කුරානේ කියවලා බැලුවොත් පේනවා දෙයයන් ආංශේ කියන සංකල්පයට මේකට පරමාර්ථය ගැන මේ කතා කරන්නේ. සංජී නැහැ. ලකුණක් පෙන්වන්න බෑ. ගඳක් නැහැ, රසක් නැහැ, පාටක් නැහැ, තැනක් නැහැ, වෙලාවක් නැහැ, කලාවක් නැහැ. ඊට පස්සේ එක තැනක තියෙනවා මෙන්න මෙහෙම ඒසොන්නොත් නම් දෙයන සන්තෝෂයෙන්මට දෝතිම දෙනවයි කියලා. ඒකට මේ මුස්ලිම් කට්ටිය කෙනෙක් ඒක රූපකයක් විතරයි. මේ නිර්ගුණ එහෙම නැත්නම් අසංඤ්ඤය කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ අසංඤේ සංඤේ කියන දෙකට බුදුරජාන් වහන්සේ දාපු වචනේ ගත්තොත් එහෙම අනිදස්සන සනිදස්සන කියලා. නිදර්ශනයකින් පෙන්වන්න පුළුවන් නම් සනිදස්සනයි. සරූපී. ඊට අනිදස්සන தත්වයක් තියෙනවා වෙන්නන්නම බෑ. අපි මේ සාමාන්‍ය වාතයේ තියෙනවා කියලා දැනෙන්නේ කොළහෙල්ලෙනවා එන්නේ. වාතයේ තියෙනවා කියලා දැනෙන්නේ උණුසුම සිසිලසෙන්නේ. අපි දැන් මේ විදුලියෙන් වැඩ ගන්නවා. මේක AC කරන්ට් එක DC කරන්ට් එක 33000 230 120 කියනවා එක එකක් දැකලා නෙවෙයිනේ වැඩ අරගන්නේ. ඒක වෙන කෘත්‍ය අනුව අපිට සංඥාවකින් කියදේව කරන්ට් එක වැදුණා කියලා. ඉලෙක්ට්‍රික් කියලා කියනවා. හිණයක් ගැව්වයි කියලා කියනවා. අපි දැකලා නැහැ. දකින්නත් බෑ. එහෙම දකින්න දෙයක් නැහැ. ආන්නේ වගේ પરමාත්මය හෝ ජීවාත්මය කියන මේ දෙක ගත්තොත් භාවනා කරන අයට හිතෙනවා මම භාවනා කළමට සතිය පිහිටන මේ ලකුණ තියෙනවා. මගේ සතිය නැත්තම් මේ ලකුණ තියෙනවා. අපි ආත්මය කියන එකනේ සතියට කිට්ටු කෙරුවා. මේ විදිහට මේ මම වෙමි කියන එක පෙන්නන අත්‍යන්ත ලකුණක් ඇත්තේ කියන එකට කියනවා අත්තා සංඤේ සංඤේ අත්තා මම මෙන්න මේ නිසා මම දන්නවා මම ඉන්නවා කියලා. ඊට කියන පිස්සු ඒක මේ ආත්මේ ලකුණක් නෙවෙයි ඒක වෙන එකක් මම නම් මම මගේ නම් මේ මමයාගේ නම් නැත්නම් ආත්මේ නම් කිසිම ලකුණක් නැහැ. ඉතින් ඔන්න ඔය දෙක විතරක් ඇති මම හිතනවා හුඟක් වෙලාට මේ භාවනා කරගෙන යනකොට අපිට ඇති වෙන ප්‍රශ්න කෝටියක් ඇති කරන්නේ. නමුත් මේ දෙක අතරමැද තව එකක් තියෙනවා නේව සංජී නසංජී. සංඥා ඇත්තේ නැත්තේ නැති. මරෙක නේව සංඥා නා සංඥා නා සංඥා සංඥාවක් නැහැ වරික සංඥාවක් තියෙනවා. ඒක තමයි අටවෙනි ධ්‍යානය කියලා කියන්නේ මම කියලා කියන්නේ සංඥාවක් ඇත්ත සමහරට සංඥාවක් නැත මේ දෙක අතරමැද පෙරලිය කොල්පිට පාගනවා. ඉතින් ඒක තමයි අරූපී අටවෙනි ධ්‍යානට ලක් කරන්නේ. ඉතින් ඒක තමයි උද්දකරාම පුත්‍ර අපේ සිද්ධාර්ථ තාපසතුමාට ඉගැන්වුවේ. ඊට ඉස්සෙල්ලා අකින්චන් අකින්චඤ්ඤාය දෙගෙන කිසිවක් නැහැ කියන එක තමයි ආලාර කාලම ඉගැන්වුවේ. ඒ කියන්නේ අපිට ඒ නිසා මතයක් වෙනවා මේ හත්වෙනි ධානය අටවෙනි ධානය දක්වා ඒවකට හිටපු සිද්ධාර්ථ තාපසතුමාගේ ගුරුන් ආශ්‍රය දැන හිටියා සංජය දැන හිටියා අසිත තාපසතුමා දැනගෙන හිටියා කියලා. ඒ දැනගෙන ඉන්නකොට මේ අරූප ධානවල ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ නේවසඤ්ඤානාසඤ්ඤායතනේ කියන ඒ ආයතන රූපයේ අභාවය ආකාසානං ඡායතනෙන් ගන්න. හැබැයි රූපේ අභාවයේ තියෙද්දී ඒකට බැඳෙනවද නැද්ද? රූපේ අභාවයට කැමැති වෙනවද නැද්ද කියන එක විඥානේ ඊට යටින් ඉඳගෙන හොරකමක් කරනවා. ඒ අරූපී වූ විඥානං ඡායමේ ආකාසානං ඡායතට කැමැත්ත කැමැත්ත අපි කියනවා මනාපමනාප ඒක ආකාසානං ඡායතන එකක් නෙවෙයි ඒක විඥානං ඡායතන එකක් ඒ නිසා ආකාසානං ඡායතන ගිය කෙනාගෙන් අහන්න පුළුවන් මේ හිස්කම පටවියාපෝ තේජෝගේ අභාව ප්‍රඥාප්තිය මනාපමනාප දෙකට අහු වෙන්නේ නැද්ද කියලා. ඒක ඒත්තු ගන්නන්න බැරිද? දැන් දවල්ොත් අපි කමටහන් සුද්ධ කරනකොට අඩුවානේ තුන් දිනක් මතක් කරා. භාවනා කරනකොට කිසිවක්ම නැත් තැනකට යනවා කියලා. ආනපානෙත් නැහැ. කයත් නැහැ. ඊට පස්සේ ආයසරයක් අනපනෙ මතුවෙනවා. ආයසර ටික වෙලාවක් ගිහලා ඇඟ රත් වෙලා ඇඟ මතුවෙනවා. එතකොට තමන්ගේ භාවනාදී හොඳම කෑල්ල කියලා කියන්නේ ආනපනෙ නැති, කයත් නැති, කිසිම සංඥාවක් නැති ඒ தත්ත්වෙද එහෙම නැත්නම් ඒක බයක්, චකිතයක්, පාළුවක් තනිකමයි. ඒ වෙනුවට මේ කුරුළු සද්දයක් ඇහෙනවා නම් හොඳයි. නැත්නම් මේ ඉඳගෙන ඉන්න කය හැප්පෙන හැටි දැනනවා හොඳයි කියලා නියම් කලයක අතරමං වෙච්ච මිනිස්සේ කාන්තාරයක අතරමං වෙච්ච මිනිස්සෙක් මහමෝදක අතරමං වෙච්ච මිනිස්සෙක් තව මිනිස්සෙක් දැක්කොත් එයාට ලොකු සතුටක් ඇති වෙනවා මම තනික තනි වෙලා නැහැ කියලා. එහෙම නැත්නම් මේ මිනිස්සු පුදුම දිශා මාරු වෙනවා කියලා එකක් තියෙනවා. දිශා මාරු වෙච්ච ගමන් මේ මිනිස්සයා තව කවුරු හරි ඇහෙනකම්, පේනකම්, දකින්නකම් පුදුම පිපාසාවකයි. ඒ කියන්නේ අරූපෙට බයයි, රූපෙට කැමතියි. තව සමහර වේතන අයියෝ මේ මොනවත් නැතු හිතපේකේදී පුදුම සාන්තියක් නැතිබ්බේ පුදුම හැල්ලුවක් තිබුණේ මේ ලෝකේ කරදරයක් නැහැ නේ මම බොහොම හිතේ බලන්නකෝ එහෙම ඉන්නකොට බල්ලෙක් බිරුවනේ බලන්නකෝ එහෙම ඉන්නකොට කවුරුහරි කැස්සනේ බලන්නකෝ එහෙම ඉන්නකොට ඇස්සක් වැස්සනේ කියලා අර විවේකයේ මනාපෙනේ සයක බාධා කරන රූප ධර්මයට වෛර කරනවා ඉතින් ඒක හරියට කාට හරි ඔළුවට බස්සලා ඒක ඉස්සලා යා කියන්න ඕනේ මට මෙහෙම භාවනාදි මෙහෙම වෙනවයි කියලා. අර බලතේ දැන් හරි. ඔතන ගියේ අර සීලේ නිසා, සුතේ නිසා, සකච්ඡා නිසා, සමත නිසා. දැන් ඒ විදිහට යමක් නැති නැති බව දැනගෙන ඉන්න යමක් ඇති ඇති බව දැනගෙන ඉන්න කියන මේ සති தত্ত্ব දෙකේදී මනාපමනාප මොකද්ද කියලා බැලුවොත් එයාට ආයෙත් කියන්න පොඩ්ඩක් ඉන්න මං ගිහලා ආයෙසර බලලා ඉන්න. එක සැරයක් බැලුවට බෑ. ඒ කියන්නේ ආකාසානං ඡායතන කියත් යට තියෙන විඥානේ මේකේ එකට කැමති එකටක් නැති. එතකොටත් තේරෙනවා මේ ගෑනුන්ට කැමති පිළිපින්ට කැමති වස්තුවට කැමති හරකට කැමති අලියට කැමති කියන එක තියෙද්දී මේ රූප ධර්මයන්ගේ ඇති නැති භාවයටත් ඒ හා සමානම මනාපමනාප ඇති වෙනවා ඒ සංසාරෙමයි එතරක් තියෙන්නේ. අන්න ඒක දකින්නකට අපි කියනවා විඥානං ඡායතන කියලා විඥාණය මේ ඇති නැති දෙක අතරත් පංගු peeru බෙදෙනවා. දැන් මේකත් දැනගත්තාට පස්සේ ඒකට යන්න පුළුවන්. යනකොටම අපි පූර්ව නිගම නැතුව යන්නේ මෙහෙම වෙනවනම් හොඳයි. ඊතර භාවනා හොඳයි, සතිය හොඳයි, සමාධිය හොඳයි, පිං වැඩි ඔක්කොම හරි. ආයශරයක් ඒක ඉඳින් ඉඳි ඕන්නේ ඒකේ අනිත් පැත්තේ. මෙන්න මේ දෙක හරියට දැනගෙන මේ දෙකට අපි හිතමු කවුරු හරි මේ දෙකට අපි හිතමු කවුරු හරි අහුවෙන්නේ නැතුව ඉන්නවයි කියලා. මොනවාක්වත් මම තැන්ට ගියත් ඊට පස්සේ අහම්බෙන් බල්ලෙක් බිරුවත් මට ගාණක් නැහැ. මම දන්නවා මේ දෙකේ සාපේක්ෂතාවයක් මිසක් ආ බල්ලගේ සද්දට මනාපේ හෝ මොනවත් නැති එකට මනාපේ තියෙනවනම් විඥානය හොල්මන් කරනවා. විඥානේ පංගු peer බෙදනවා. පංගු peer බෙදන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එයාට ආකින්චඤ්ඤායතන කියන දේවල් හොල්මන් කරයි. මේවා හොල්මන් වෙන්නේ නැහැ. ඒකට අපි නිස්සන් වනේ වචනයක් පාවිච්චි කරන අපි හිත කරදර ගන්නෙ නැහැ. උද්දටම විවේකයේ හිටියත් කිසිම හේතුවක් නැතුව ඒ විවේකේ කැඩුනත් දෙකටම සමබරව ඉන්නවා. හැබැයි ඒක ප්‍රകൃතියක් නෙවෙයි. ඒක එහෙම තියෙන්නේ නැහැ. ඒක හරියට වතුර මේ බෝලයක් රබර් බෝලයක් වතුරට තිබ්බා වගේ. ඒක ඊගාවට ඒක එනවා. ඒ තියෙන තියනවා කියලා කියන්නේ සංඥාවක්, නැහැ කියලා කියන්නේ සංඥාවක්. ඔය සංඥාවන්ගේ ඇති නැතිවීම විතරයි තියෙන්නේ කියලා නේව සංඥාන අසංඥායතනෙ. ඒකට බුදුරජාණන්සේ පෙන්වනවා මේ සංඥාව අල්ලාගෙන සමාන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අපරාන්තයක් පනවන. මරුණට පස්සේ ඔබ සංඤී ආත්මිකට යනවා. මරණයට පස්සේ අසඤ්ඤී ආත්මකට යනවා. ඔබ මරණයට පස්සේ නේව සංඤී න සංඤී ආත්මකට යනවා කිය. ඉතින් ඒක ඔය ආගම් නායකයෝ නායකටත් අපි කියමුකෝ දේවවාදී ආගම් හැම එකකම එහෙම දේව දැන් මුල මුල පටන් ගත්ත දෙවි කෙනෙක් කතා කතා කරන එකට කියන්නේ අපේ ඉන්දියානු වචනෙන් කියන්නේ පරමාත්මය කියලා. පරමාර්ථය නෙමෙයි පරම ආත්මය කියලා. අන්නේ පරමාත්මයේ සංඤේද පරමාත්මය අසංඤීද පරමාත්මේ සංඤීද අසංඤීද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ආස්වාස් ප්‍රසවාසයේ සංඤීද තමන්ගේ ආස්වාස් ප්‍රසවාසයේ අසංඤීද තමන්ගේ ආස්වාස් ප්‍රසවාසයේ සංඤී අසංඤී දෙක මැදද අන්න එතෙන්ද ගිය කෙනාට හිත හැකිද මේ මගේ තියෙන ජීවාත්මය අර පරමාත්මේ ලකුණු පෙන්නනවා වර එකමට ආනපානෙ කරනවා මැරිලා නැහැ හැබැයි මම දන්නේ නැහැ මට සංඥාවක් නැහැ හැඟීමක් නැහැ තව සමහරවල් තියෙනවා බැලුවොත් පේනවා. ඇතිනම් ඇති කියලා බැලුවොත් ඇති. නැති කියලා බැලුවොත් නැහැ. තව සමහරට ආනාපානෙම ගොරෝසුට නාස්පුඩු පුරවාගෙන යන්න පටන් අර ගන්නවා. ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාස. ආන්න මේ තුන බලනකොට එයාට දල සංඥාවක් ගන්න පුළුවන් මේ මගේ ජීවාත්මය මේනම් පරමාත්මය මේමයි කියලා. මෙතෙන්ද යන්නේ සත්තු මරණ කට්ටිය. මෙදෙන්න යන්නේ හොරකම් කරන කට්ටිය. මෙදෙන්න යන්නේ කාමීත්‍යචාරය කරන අය. බොරු කියලා හිස්සචන පරිසවචන කියයි. මෙතෙන් යන්නේ සුද්ධාත්ම වශයෙන් ඔය සමන බ්‍රාහ්මණ තමයි. ගියත් ඔය අහුවෙන ඒ ට්‍රැප් එකේ එතන තියෙන එතන තියෙන අහුවිල්ල සර්වඥාන්සුමේ පංචත්තේ සූත්‍රයේ පෙන්නලා කියනවා. ඒ නිසා මරණින් මත්තේ මරණින් මත්තේ වෙනවා මොකද්ද පවතිනවා. ඒ පවතින දේ සංඤේ කියලා කට්ටියක් ගන්නවා. මම මැරුණාට පස්සේ මම මම හඳුනා ගන්න පුළුවන් තැනකට ඉන්නේ. ලකුණක් තියෙනවා. තව සමහර කියනවා අසඤ්ඤය කියලා. ඒ නිසා ওই සංඤීරු ආත්මය, අසඤ්ඤී ආත්මය, නීව සංඥා, නාසඤ්ඤා ආත්මය කියන එක අප්‍රාන්ත වශයෙන් මරණයෙන් එහාට ගියාට පස්සේ තව දෙකක් එකතු වෙලා මේ තුන පහක් වෙනවා. ඉතින් ඔය ටික අදාළද ඔය ටික අදාළද අපේ නිවනට, ඔය ටික අදාළද බුද්ධ ආගමට, ඔය ටික අදාළද සතියට, ඔය ටික අදාළද ප්‍රඥාවට කියලා ගත්තොත් අපිට තුන ඔව්ව ඕනේ නැහනේ අපිට කියලා. මේ මේ බුදුහාමුදුරුවෝ හිතලා බලලා ඔළුවට දාන දේවල් අපි දත යුතුද කියලා. නමුත් සංඤී ආත්මයට ගිහිල්ලෙවලා භාවනාවෙන් කෙලවරට ගියත් එයා එතන පටල වෙන්නේ අසංඤී කියන තැනට ගිහිල්ලා එතන එතන පටල වෙන්නේ සංඤී අසංඤී දෙකම සංඤා නේව සංඥා නාසංඥා කියතර පටල වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ මෙහෙම දෙයක් ඇත්ත කියලා සතෝ සත්තස්ස උච්ඡේදම් විභවම් පඤ්ඤායති කියලා මේ ඇති සතෙක්ම මරණයෙන් පස්සේ නැති වෙනවා කියලා සමහරෙක් කියනවා. සංඥා නැ අඳුරන්න බැරි වෙනවා කියලා. තව සමහරෝ කියනවා මේ ජීවිතයේදීම ඔය ඇත්තෙත් නැති නැත්තෙත් නැති ඇතයි කියන හෝ නැතයි කියන මොකක්වත් නැතුව සම්පූර්ණ ගෙවල් දාන්න පුළුවන්. මරණින් එහාට නෙවෙයි. ආන්‍ය කාරණයකට පහක් වෙනවා. ඉතින් මේ පහ පිළිබඳව කතා කරන්නේ මේ කොරෝනා යුගේ මේ කාම ලෝකේ මේ බාහිරේ තන්නේ කරම භෞතිකයේ දිගේ කතා කරන ලෝකේ කොහොම කතා කරන්නද නමුත් ඒකේ කතා කරන එකේ වටිනාකමක් තියෙනවා අද බෞද්ධයන්ට මේක පිළිබඳ හැඟීමක් ඇත්තේම නැහැ උගක් භාවනා කියලා දෙන හුඟක් පතපත කියන හුඟ දෙනෙක් ඉන්නේ අර ඉන්දියාවට වෙච්ච වැඩේ එහෙම ජීවාත්මයක් තියෙනවා <clears throat> මේ එහෙම නැත්නම් මේ අද්වෛතයක් කියලා එකක් තියෙනවා. ඒ අද්වෛතයට ගිහිල්ලෙවල ඒක හොඳ නරක දෙකක් නැහැ. ඒකේ ಗುಣ නිර්ගුණ දෙකම තියෙනවා කියලා ඒ <clears throat> මම මේ කියන මගේ පුද්ගලික මතේ ඒ ආදි ශංකර් කියපු කතාවේ කිසිම විනිශ්චය කරගන්න බැරි මට්ටමට අද බෞද්ධය වැටලා. ඒක තාමත්ම සෝචනීයයි අද ඉන්දියාවේ බුද්ධ ධර්මයක් ඇත්තේම නැහැ. ඉන්දියානු එහෙම නැත්නම් අපි කොහොමද Hindu කියලානේ කියන්නේ. ඔය Hindu කියලා කියන්නේ දාගත්තනම කොයි ඉස්සරදන බ්‍රාහ්මණ ආගම. බුද්ධ ආගමෙන් පස්සේ තමයි ඔක Hindu කියන්නේ. Hindu ආගමේ කට්ටිය ශංකරාචාර්යයට බයිනවා මේ බුදුරජාණන්සේගේ කැලිය අරන Hindu ආගමේ තියෙන මූලික ලක්ෂණ නැති කිරුවයි කියලා. මොකද ශංකරාචාර්යතුමා ඉන්දියාවේ ඔය ශ්‍රමණය ඇති කරා. පැවිද්ද කියන එක ඇති කරා. බ්‍රාහ්මණ ආගමේ එහෙම තිබුණ නැහැ. පැවිද්ද කියලා කියන්නේ සාමාන්‍ය සම්මතේ කඩාන ගිය කියලා. ඉතියාගේ ලකුණු කීපයක් එයා මේ මේ Hindu ආගමට ඇති කෙරුවයි කියලා මධ්‍යස්ථ මතධාරීන් පෙන්වනවා. හැබැයි අර ලස්සන බුද්ධ ඥානසය අරගෙන කියලා ස්ථාපිතය කරපු ඉන්දියාවේම බුද්ධ ආගම මැකුවා. මැකුවේ ඒ බ්‍රහ්මයේ කියනක් තියෙන බ්‍රහ්මයාට තියෙන සංජීව අවස්ථාවක් තියෙනවා අසංජීව අවස්ථාවක් තියෙනවා නැත්නම් නිර්ගුණ සහ ගුණ අවස්ථා දෙකක් තියෙනවා ඒ දෙකේ නිර්ගුණ తත්වය තමයි පරමාර්ථ සුද්ධිය. ඒක මනුෂයාට අල්ලන්න බෑ. මොකද මනුෂයා කියන්නේ කෙලෙසිච්ච සතෙක්. මනුෂයාට අවවන්න පුළුවන් වෙන්නේ ගුණයක් තියනවා නම් විතරයි. නිදර්ශනයක් තියනවා නම් විතරයි. ආදමක් තියනවා නම් විතරයි. මනුෂයා අල්ලන්නේ ඒ ගුණේ මිසක්කා මූල ස්වභාවය නෙවෙයි. ඉතින් මේක පිළිබඳව මම අපි Hindu මේ ගුරුනාංශ කෙනෙක් එක්ක මම කමට හරි ආසයි දැනගන්න මට තේරෙන්නේ නැහැ මේ ශංකරාචාර්ය කියන වැඩේ අපි චෝදනා ස්වරූපයෙන් කතාවට දාන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා තම ජාන මං එන්නම් ඕන නම් Nissanට ඕක අල්ලන්න බෑ. අපි යම් කිසි වස්තුවක ගුණයක් තියෙනවා ගුණයක් නැති අවස්ථාවක් තියෙනවා තියෙන අවස්ථාවකුත් තියෙනවා නැති අවස්ථාවක් කිව්වොත් අපි කොහොමද ඔබ විනිශ්චය කරන්නේ? අපි කිව්වොත් බුදුජානනාංශයේ කියන අනිදර්ශන විඥානය කියලා එකක් තියෙනවා. ඒකට පාටක් ගඳක් රසක් හැඩයක් මොකක්වත් නැහැ. ඊට පස්සේ කියනවා විඥානේ තියෙනකොට පාටක් ගඳක් රසයක් හැටියට තියෙනවා. ඒක සනිදස්සන විඥානයි. ඉතින් ඕ දෙක පිළිබඳව බුදු කෙනෙකුට පේනවා මිසක් මට කියත හැකෑ මට හරියට මේ විඥානේ අනිදස්සන සනිදස්සන පේනවායි කියලා. මට කියන්න බෑනේ විඥානේ පදස් පාදමක් සහිතද නැද්ද? ප්‍රතිෂ්ඨිත අප්‍රතිෂ්ඨිතද කියලා දැනගන්න. ඉතින් එතනනේ ගැලවම තියෙන්නේ එතන ඉන්නේ අපි මේ ඉහළට ගිහිල්ලා සීලයක් සමාදන් වෙලා සමාධියක් මේ සුතයක් සාකච්ඡාවක් සමතයක් විපස්සනාවක් කරලා ඔතෙන්ද ගියාට පස්සේ එතන සත්වයේ කාත්මේ පුද්ගලෙක් ඉන්නව ගුණයක් නැතුවද ඉන්නව අනිදස්සනද ඉන්නව ප්‍රතිෂ්ඨාවක් නැද්ද නැත්නම් සතෙක් පුද්ගලෙක් ආත්මයක් නැද්ද කියන එකේ අද මේ වර්තමාන මාතේ පවතින බුද්ධ ආගමේ කිසිම කෙනෙකුට තීන්දුවක් කරගන්න යාරේ කෝදුවක් නැහැ මනින්ද විදියක් නැහැ ලේසියෙන් යනවා ඉන්දියාවේ කියන කතාවට. ලේසියෙන් යනවා ඒ මේ ශංකරාචාර්ය. ඒ නිසා යැත්තන්ට කරදරයක් නැතුව යෝග අභ්‍යාස කරන්න පුළුවන්. කරදරයක් නැතුව ඉන්දියාවේ තියෙන දේවල් අපිට සාදු කියන්න පුළුවන්. හැබැයි ඒකෙම තමයි බුදුන් මැකුවේ. ඒකෙම තමයි ධර්මයේ මැකුවේ. ඒකෙම තමයි සංඝයාම මැකුවේ. ඒකෙන් තමයි ඉන්දියාවේ බුද්ධාගම මැකුවේ කියලා කිව්වොත් ආපුක ජාතිවාදී කතාවල් ඉව කියන්න දෙන්න එපා. මේ දැන් බුද්ධාගමයි Hindu ආගමයි සමානයි කියලා. විශේෂයෙන්ම දැන් ඉන්න නරේන්ද්‍ර මෝඩි ඒ ප්‍රසිද්ධිය කියන. අපිට ඒගොල්ලන්ට ගැටුමක් නැහැ. Hindu කට්ටිය හැබැයි අනිකාග විනාශ කරන ගතියක් නැහැ. ඒ කියන්නේ පිළිම කඩන එහෙම දෙයක් නැහැ. ඒගොල්ලෝ ගහන්නේ මූල ධර්මෙන්මයි ගන්න. එහෙම නැත්නම් කියනවා නම් දෘෂ්ටියෙන්මයි ගන්න. නමුත් ਸਰවඥාන්සේ අවුරුදු 600කට කලින් පහළ වෙලා ਸਰවඥාන්සේ මේකට කතා කරලා තියෙනවා. අද මෙවුවා සාකච්ඡාවේ නැහැ. අද මෙවුවා දෙබසේ නැහැ. අද මෙවුවා අපි මේ දේශනාකටත් ගන්නෑ. ඉතින් ඒ නිසා පංචත සූත්‍රයේ දේශනාවට ගත්තයි කියලා කියන්නේ ප්‍රශ්නයක් තමයි. ඒකත් භාවනා නොකරන අයට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ කොරෝනා ප්‍රශ්න. ඒගොල්ලන් තියෙන්නේ ඩොලර් ප්‍රශ්න. ඒගොල්ලන් තියෙන්නේ පාම් ප්‍රශ්න. මේක තියෙන්නේ තාමත්ම ඉහළට ගිය කෙනෙකුට දෙයක් තියෙනවා ඒකේ පාටක් ගඳක් රසයක් හැඩයක් නැති නිර්ගුණද? එහෙම නැත්නම් දෙයක් නැද්ද? හැඩයක් පාටක් ගඳක් තියෙනත් නැතිත් දෙකම තියෙනවා බ්‍රහ්මට. බ්‍රහ්ම කෙනෙක් ඉන්නා එක පුද්ගලිකයි. සර්වචන් සඳහන් කරන ධර්මතා කියලා දෙයක් තියෙනවා. න්‍යාය ධර්ම දෙයක් තියෙනවා. ඒක පාටක් ගඳක් රසයක් මොකුත් නෑ. ඒක අනාත්මයි කියලා. ඒකට පුද්ගල ભેදයක් පුද්ගලාරෝපණය කරන්න බෑ කියලා. ඉතින් ඔය දේ කාටද පුළුවන්නේ මේ අතරගත්ත දෙල්ලි ගෙඩියක් වාගේ හස්තාමලිකයක් වගේ අරගෙන පෙන්නන්න. හැබැයි ඒ දේ අඩු ගානේ බාහිරයේ හෝ ත්‍රිපිටකයේ හෝ විස්තර කරගන්න බැන්න අපි භාවනාදී කියලා ওই දෙකෙන් එක හිර වෙනවා. බලක් ගන්න බෑ. ඒක ඒක ඒ ඒ පිස්සුව ඒ ලෙඩේ හැදෙන්නෙත් නැම නම්බුකාර ලෙඩ. මම මම කියන ආත්මේ නැත්නම් නිවන් දැකලා නැති ආත්මෙකම යාට ඉන්න වෙලාවට ගඳක් රසක් හැඩයක් පාටක් මොකක්ද තියනවාද? නිර්ගුණද? සුගුණද? මොකද්ද ලකුණ? හරියට කියනවා ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස මොකක්ද? මම තියනකොට දකුණු දකුණු තියනකොට මොකක්ද ඇති වෙනස? වමෙන් දෙවෙනි වමට ඇති වෙනස මොකක්ද? තුන්වෙනි දුවනට ඇති වෙනස මොකක්ද? ලකුණට වෙනස මොකක්ද? මේක කඩාන කඩාන කඩාන කඩාන ගිහිල්ලා විභජ්‍යවාදයේ කෙලවරට ගියාට පස්සේ පේනවා තියෙනවා හැඩයක් නැතිකමද නැත්තම් නැද්ද? එතනින් දේශනා නතර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ආගනීට බොම් පිළිදිට වෙනවා. අපි බලමු මේ අපරාන්ත ණයේ තව ඉදිරියට කොහොමද මේක බුදුජානනාංශයේ මේ ඇයි අපිට මෙච්චර මේ බණ භාවනා කරන්න අයගේ ඔළුව පුපුරන තරමේ දේවල් අපිට දෙන්නේ එහෙම නැත්නම් මේ යන්න ක්‍රමයක් නැද්ද කියන එක අපි හෙට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අහගෙන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණයි.